දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේගේ පරිණිර්වාණයත් ඒ වගේ අවස්ථාවක්. ඒ අවස්ථාව නිමිති කරගෙන බුදුරජාන් වහන්සේ වදාළ අතිවිශේෂ ගාථා දෙකක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තේ. දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ හිටිය ආශ්චර්යවත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගේ ජීවිතයේ ආරම්භයත් ආශ්චර්යවත්, අවසානයත් ආශ්චර්යවත්. උන්වහන්සේ උපන්නේ මව කලුරියා කළාට පස්සේ. ඒ කියන්නේ උන්වහන්සේ මව කුසේ සිටියේදී හදිසි ආබාධකින් මව කලුරිය කළා. එහෙම නැත්නම් පණ හැංගෙන්නේ නැති මොන හේතුවකින් හරි ඥාතින්නේ ශාරීරිය ගැබිනි මවගේ ශාරීරිය ගෙනහිල්ලා දරසෑයෙත් අබලා ගිනි දැල්ලුවට පස්සේ අර ගිනි දැල්ල උදරේ පටිලයට වැදිලා උදර පටිලේ පැලිලා අර දරුවා එළියට වැටිලා එළියට වීසි වෙලා කොටයක් උඩට වැටුණා. ඥාතීන්නේ දරුවා අරගෙන මිත්තණියට භාර කළා. ඒ දරුවට දබ්බ කියන නම දුන්නේ අර කොටයක වැටිලා ජීවිතය ආරක්ෂා වුණ නිසා කියලා කියනවා. දබ්බ කියලා කියනවා. ද්‍රව්‍ය කියන එකටත් කියනවා. කොට ලී වලටත් කියනවා. ඉතින් මේ දබ්බ මල්ලපුත්ත මල්ලපුත්ත කියලා කියන්නේ මල්ල රජ දරුවන්ගේ ඒ પરම්පරාවේ කෙනෙක්. මල්ල රටේ මේ කුමාරයාට අවුරුදු 7 පමණ වෙන කාලේ වෙනකොට බුදුරජාන් වහන්සේ මල්ල රටට වැඩම කරලා අනුපියඹ වනෙහි වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ මේ දරුවා බුදුරජාන් වහන්සේ දැකලා පැහැදිලා පැවිද්දට අවසර ලබා ගත්තා. පැවිදි කරන අවස්ථාවේ ඒ කාලේ මේ කාලේ වගේම චාරිත්‍රයක් හැටියට තචපංචක කර්මස්ථානය දුන්නා. ඒ උපාධ්‍යාන් වහන්සේ ඒ තචපංච කර්මස්ථානය කියලා කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන ඒ ශරීරයේ කුණප කොටහස පහ පිළිබඳව මෙනෙහි කරන්න කෙස් කපන්න ආරම්භ කළ අවස්ථාවේම සෝවාන් ඵලයටපත් වුණු බවත් කෙස් කපලා අවසාන වෙනකොට කරගෙයිදීම රහත් වුණු බවත් සඳහන් වෙනවා. උන්වහන්සේ එතකොට පැවිදි වෙන අවස්ථාවේදීම රහත් වෙලා ඉවරයි. පැවිදි කෘත්‍ය අවසానයි හිසබාල අවසාන වෙනකොටම. ඉතින් ඒක නිසා උන්වහන්සේ විවේකව සිටින අවස්ථාවක මේ විදිහ අදහසක් ඇති වුණා. මම යම් පරමාර්ථයක් සඳහාද මහාන වුණේ ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි. සංඝයාට යම් කිසි වතාවතක් කරනවා නම් හොඳයි කියලා ඒ අදහස ඇවිල්ලා උන්වහන්සේ කල්පනා කළා මම සංඝයාට සේනාසන පඤ්ඤාපක කියලා කියන සෙනසුන් පැනවීමේ ඒ වතත් භත්තුද්දේශක කියලා කියන ගිහියන්ගෙන් පැමිණෙන දාන ආරාධනාවලට සංඝයා වහන්සේලා වෙන් වෙන්ව තෝරලා නියම කිරීම කියන භත්තුද්දේශක කියන ඒ වතත් ලබා ගන්න ඕන කියලා ගිහිලා බුදුරජාණන් වහන්සේට ඒ කාරණිය ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා බොහොම ඒ ගැන ප්‍රශංසාව පළ කරලා සංඝයා වහන්සේලා රැස් කරලා සංඝ සම්මුතියෙන් ඒ කියාපු තනතුරු දෙක දුන්නා ඒ කියන්නේ ආගන්තුකව පැමිණෙන සංඝයා වහන්සේලාට සෙනසුන් පැමිණවීමත් ඒ වගේම ගිහියන්ගෙන් ලැබෙන දාන ආරාධනා අනුව සංඝයා වහන්සේලා ක්‍රමානුකූලව ඒ තැන්වලට යැවීමත්. ඉතින් මේ කාරණාදික ඊටාම් හොඳින් ඉෂ්ට කළා. විශේෂයෙන්ම සඳහන් වෙනවා අර සෙනසුන් පැනවීම පිළිබඳව උන්වහන්සේ ඊටාම කල්පනාකාරීව දැන් බුදුරජාන් වහන්සේ දකින්න පැමිණෙන ආගන්තුක භික්ෂුන් වහන්සේලාගේ සිතුම් පැතුම් අනුව බලලා උන්වහන්සේලාට ඒ තැන්වල සුදුසු අන්දමින් සෙනසුන් පැන වූ බව සඳහන් වෙනවා. සූත්‍රාන්තික කියලා කියන සූත්‍ර සජ්ජායනා කරමින් සූත්‍ර රැක ගැනීම සඳහා අතීතයේ පිරිස් ඒ කොටස් සජ්ජායනා කරමින් ඒවා රැකගත්තා. ඒ සූත්‍රාන්තික සංඝයා වහන්සේලාට උන්වහන්සේලා පැමිණියාම උන්වහන්සේලාට එක තැනක් එකම තැනක සෙනසුන් පැනෙව්වා. රාත්‍රී කාලයේ මේ අය සූත්‍ර සජ්ජායනා කරමින් සිටීවා කියලා. විනයධර සංඝයා වහන්සේලා පැමිණියාම උන්වහන්සේලාට ඒත් වෙනම තැනක පැනෙව්වා. මේ ස්වාමීන් වහන්සේලා රාත්‍රී කාලයේ විනය පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරමින් සිටියේවා සිටිත්වා කියලා. ධර්මගතික සංඝයා වහන්සේලා පැමිණියාම උන්වහන්සේලාට ඒත් වෙන තැනක් පැමිණුවා. මේ අය ධර්ම සාකච්ඡා කරමින් රාත්‍රී කාලය ගත කරා. තිරස්චාන කතාවේ දෙන ශරීරය වැඩිවීම සඳහාම මහාන වෙච්ච ඒ වගේ සංඝයා වහන්සේලා වැඩියාම ආගන්තුක හැටියට පැමිණියාම ඒ අයටත් වෙනම තැනක් පැනෙව්වා. මේ අය Tamanට පුරුදු ඒ තිරස්චීන කතා කියලා කියන ඒ පහත් ඕපදූප කතන්තර කර කර රැය ගෙවාවා කියලා. ඔන්න ඒ විදිහට ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව ගැළපෙන හැටියට සෙනසුන් පැනුම පමණක් නොවේ. විකාලේ රාත්‍රී කාලයේ රැයවිල පැමිණියාම උන්වහන්සේ කරන්නේ දැන් මේ කාලේ වගේ විදුලි ආලෝක නැතත් උන්වහන්සේ තමන් වහන්සේගේ සමාපatti ශක්තිය තුලින් තේජෝ ධාතු සමාපත්තියට සංවැදිලා ඒ ආලෝකයෙන් සෙනසුන් පැනෙව්වා. ඉතින් ඈත ඉඳලා සමහර සංඝයා වහන්සේලා පැමිණෙනවා මේ දබ්බමල්ල පුත්ත පොඩි රහතන් වහන්සේගේ 이르දි බලය බලන්නම කියලා. රෑ වෙලාම එනවා හිතලා. ඇවිල්ලා ඉතින් කියනවා "අවත්නි දබ්බ ආයෂ්මතුන් අපට සෙනසුන් පානවන්න." එතකොට අහනවා "කොහෙද සෙනසුන් කොයි තැනද සෙනසුන් වලට කැමති?" ඈත ඈත සෙනසුන් කියනවා අපට ගිජුගුළු පව්වේ සෙනසුන් පනවන්නේ. ඉසිගිලි පර්වතයේ, වේභාර පර්වතයේ, මද්දකුච්චි මිගදායේ, ජීවක අඹවණේ අන්න ඒ තැන්වල අපට සෙනසුන් පනවන්න කියලා ඉල්ලා හිටිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් මේ පිරිස එක්කගෙන යන්නේ කොහොමද? ඇඟිලි ටෝච් එකෙන් ඇඟිල්ලට ඇඟිල්ල තේජෝ ධාතු සමාපත්තියට සම්බන්ධලා මහපට ඇඟිල්ල ඉස්සරහට කරගෙන උන්වහන්සේ වැඩම කරනවා අර පිරිස ඒ එළියෙන් ඒ සෙනසුන් වලට එකගෙන ගිහිල්ලා ඒ සෙනසුන් මෙන්න මේ මේ තියෙන ඇඳපුන් මේ තියෙන පුටු මේ තියෙන පෑන් මේ ආදි වශයෙන් දක්වලා ආපහු වේළුවනාරාමයට වඩිනවා. ඉතින් අන්න ඒ විදිහට දක්ෂාන්දමින් සෙනසුන් පැනවීම නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඒ තදග්‍ර තනතුරු හිත ලැබුවා. සෙනසුන් පැනවීම පිළිබඳ ඒ ඒ භික්ෂුන් වහන්සේලා ඒ තදක්ෂ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීය දීවදාලා මේ දබ්බ මුල්ල පුත්‍ර රහතන් වහන්සේට. නමුත් මේ තරම් ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් නමුත් යම් යම් ඒ කර්ම හේතුවක් නිසා උන්වහන්සේ වැඩිකල් ජීවත් වුණේ නැහැ. තරුණ වයේදීම උන්වහන්සේට පරිණිරවාණයට අවස්ථාව පැමිණියා. ඉතින් ඒ අවස්ථාව වෙනකොටත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාම වැඩ සිටි අවස්ථාවක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා "තුගතයන්න් වහන්සේ මට පරිණිරවාණයට වෙලාව ඇවිල්ලා තියෙනවා" කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා "යාමකට වෙලාව ඇවිල්ලා තියෙනවා නම් ඒක කරන එකයි තියෙන්නේ දබ්බ" ඒක කිව්වා විතරයි දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ආසනෙන් නැගිටලා බුදුරජාන් වහන්සේට වැඳලා පැදගුණ කරලා අහසට පැන නැගිලා පර්යංකයෙන් ඉඳගෙන තේජෝ ධාතු සමාපත්තියට සංවැදිලා එයින් නැගිටලා පිරිනිවන් පෑවා. අර තේජෝ ධාතු සමාපatti ශක්තිය තුලින් උන්වහන්සේ තමන්ගේ ශරීරයට ගිනි දැල්ලුවා. ඒ ගිනි දැල්වලා ඒ පරිණිර්වාණය එතකොට අහසේදීම ආදාහණය වුණා. ආදාහණය වෙලා ඉවර වෙනකොට අලුත් නෑ, දැලිත් නෑ. අලුත් ඉතුරුනේත් නෑ, දැලි ඉතුරුනේත් නෑ. අපට වන්දනා කරන්න ධාතුන් වහන්සේලවත් ඉතුරු කරේ නැහැ. ඉතින් මේක අතිවිශේෂ සිද්ධියක් නිසා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ උදාන ගාතාවක් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. දැන් මේ කාලේ නම් එහෙම දෙයක් වුණාම ශෝක ප්‍රකාශ. බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. මොකද්ද ඒ? අභේදිකායෝ නිරෝධි සංඥා වේදනා සීති රහංසු සීති භවින්සු සබ්බා රූප සමිංසු සංඛාරා විඥාණං අත්තං අගම අභේදිකායෝ හය බිඳී ගියා. නිරෝධි සංඥා සංඥා නිරුද්ධ වුණා. වේදනාසීති භවින්සු සබ්බා සියලු වේදනාවන් සිසිල් වුණා. ගින්නෙන් දැල්ලුවට මොකද රහත් උනේ නැහැ සිසිල් වුණා. භූප සමිස්ස සංඛාරා සංස්කාර සංසිඳුණා. විඥාණං අත්ංගගමා විඥාණේ අස්තියට ගිය විඥාණේ කෙලවර වුණා. එතකොට ඒ ગાථා උදාන ગાථාව එතන ප්‍රකාශ වල පමණක් නෙවෙයි. ඒ සිද්ධිය කොයිතරම් විශේෂ දෙයක්ද කියතොත් බුදුරජාන් වහන්සේ යම් අවස්ථාවක සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළාද ඒ අවස්ථාවේදී අර සිද්ධිය මතක් කළ සංඝයා වහන්සේලාට මහණෙනි මේ අපේ දබ්බ මේ විදිහට පරිණිරවාණයටපත් වුණා. ඒ අවස්ථාවේ දවුණු ශරීරයේ අලු ඉතිරුණෙත් නැහැ, දැලි ඉතිරුණෙත් නැහැ කියලා ඒ ඒ කාරණය සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරලා ඔන්න අපි මේ කාත්වා කරගත්තු මේ අතිවිශේෂ ගාථා දෙක ඒ අවස්ථාවේ වදාළේ. අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අනුපුබ්බූපසන්තස්ස යථාන ඥායතේ ගති. අයෝඝන හතස්සේව මේ වචනය ඔය අටුවාචාරින් වහන්සලා එහෙම තේරුම් ගන්න අමාරු පදයක් හැටියට දක්වනවා. අපිට වැටහෙන හැටියට නම් මෙතන මේ කියන්නේ ගිනිගත්තු යකඩ ගුලියක් වගේ දැල්වෙන්නා වූ ගින්නක්. ගිනි දැල්ලක් දැක්කහම මේක හරියට යකඩ ගුලියක් වගේ ඒක හැසී ගැවසිලා ඒක තියෙනකොට ඒ විදිහට පේනවා. අයෝ ඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ. ජාත වේද කියලා කියන්නේ ගින්න. එතකොට ගිනිගත්තු යකඩ ගුලියක් වගේ ඝන ඝන විදියටම දැල්වෙන්නා වූ ගින්නක ගින්නක් අනුපුබ්බූපසන්තස්ස අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවි ගියාට පස්සේ යථාන ඥායතේ ගති ඒ ගිනි දැල්ල කොහේ ගියාද කියලා එය ගිය මඟක් දැනගත නොහැකි වේද ඒවං සම්මා විමුක්තාණං එසේම මනවින් විමුක්ත වූ කාම බන්ධෝග තාරිණං කාම බන්ධනයන් ගෙන් එතර වූ පත්තානං අචලං සුඛං අචල සුඛයටපත් වූ ඒ රහතන් වහන්සේලාගේ පඤ්ඤාපේතුන් ගති නැති පැනවීමට ගිය මගක් පැනවීමට නැත අහවල් මගින් ගියයි කියලා මගක් පෙන්눔 කරන්න බැරිය කියන කාරණයයි මේ ගාථාවේදී බුදුරජාණන් මේ දෙවෙනි ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් ඔන්න අපහමුවේ තියෙන්නේ දැන් එතකොට මෙන්න මේ පරිණිරවාණය පිළිබඳ ප්‍රශ්නය. මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පරිණිරවාණය යම් කිසි ආකාරයකින් ආදර්ශවත් පරිණිරවාණයක්. මොකද යමක් ඉතුරු කළේ නැහැ. උන්වහන්සේට ගෙනියන්න යමක් ඉතිරි කරගත්තු බවකුත් නැහැ. ඇයි රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම ඉවරයිනේ. අපිට යමක් ඉතිරි කළෙත් නැහැ. ආදාහන කරන්න ධාතු චෛත්‍ය බඳින්න මොකුත් ඉතුරු කළෙත් නැහැ. අංග සම්පූර්ණ පරිණිරවාණයක්. ඒක නිසා වෙන්නේ නැති බුදුරජාන් වහන්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අර විදිහේ අවස්ථා දෙක දිමුදාන ගාථා ප්‍රතිප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේ. දැන් මේක කියනකොට ඇතම් කෙනෙකුට බය ඇති වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි නිතර දැකලා තියෙන ඔය මරණ දැන්වීම වල එහෙම. පරලෝ සැපත් සියදෝරි සුපාසක මහතාට නිවන් සැප ලැබේවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන හිටින හැටියට පරලෝ සැපත් වුණාට පස්සේ තමයි මෙලෝදි ලබා නොගත්තු නිවන ලැබෙන්නේ. අපි විතරක් නෙවෙයි කොටිම කියතොත් මේ කාලේ නිවන ගැන හිතන මතන කියන දේශන කියන තර්ක කරන පිරිසගෙන් 95කටත් 195කටත් වැඩිය දෙනෙක් අන්න අර සියදෝරි සප්පුහාමි මහත්තයාගේ නිවනට තමයි තැන දෙන්නේ. මරණින් මතු බුදුරහතන් වහන්සේලා යම් කෙනෙක්ගේ නිවන් දුටුවා නම් ඒ ඇත්ත වශයෙන් එයයි කියන්නේ අමා මහ නිවන් පුරය තියෙන්නේ මරණින් පස්සේ යන තැනක් ඒක. අමා මහ නිවන් පුරය. අමා මහ නිවන් පුරය කොහේද කියලා අහන්න එපා. නමුත් තියෙන්නේ නම් මරණින් පස්සේ එතෙන්ටයි කවුරුත් යන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කතන්තරයයි තියෙන්නේ. මේක කොයිතරම් පිළිගත හැකිද කියන එකයි අපිට දැන් විමසන්න වෙන්නේ. දැන් මේ ගාථා තුලින්ම අපට පේනවා බුදුරජාන් වහන්සේ දීපු මේ අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ. මෙතන මේ ඝන කියන වචනේ තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ මුලාවට හේතුව මේ ලෝකයා තුල තිබෙනවා භව දෘෂ්ටියක්. සක්කාය දෘෂ්ටියක් තිබෙනවා. මේ හැම එකක්ම රූප වේදනා ආදී ආත්ම හැටියට ගන්නවා. විශේෂයෙන්ම විඥාණය ආත්ම හැටියට ගන්නවා. නොපෙනෙන විඥාණය. ඒක නිසා අපිට සසර දුක් කෙලවර කරගන්නත් ඕන. හැබැයි භවයේ ඉන්නත් ඕන මොන ආකාරයකින් හරි. ඔන්න ওই දෙක කරන්න අර රැවුලයි කැන්දයි වගේ කතාවක් මෙතන තියෙනවා. ඉතින් මේ ඒකට හරියන්න අපි ඉතින් අර අමාමහ නිවන් පුරයක් අපි කොහොම හරි මේක තර්කයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළ තිබෙනවා. අන්න අර නිවි ගිය ගින්න පිළිබඳව. අයෝඝන හතස්සේව යකඩ ගුලියක් වගේ ඝන යකඩ ගුලියක් වගේ ඇත්ත වශයෙන්ම ගිනි දැල්ලක් දැල් වෙනකොට සාමාන්‍ය පුද්ගලයෙක් මේක යකඩ ගුලියක් දැල් වෙනවා කියලා හිතයි. අන්න අර සාමාන්‍ය පෘථග්ජනයාගේ දෘෂ්ටිය එතනින් පෙන්වු කරා. නමුත් ඒ විදිහට දැල්ුණු ගිනි දැල්ලක් පවා නිවුණට පස්සේ ගිය මගක් දක්වන්න බෑ කොහෙද ගියේ කියලා. ගින්න නිවුණට පස්සේ කොහෙද කොහෙද ගියේ කියන ප්‍රශ්නය තමයි ඒ ප්‍රශ්නය තුලිනුයි බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේගේ මරණින් මතු තත්වය පිළිබඳව නොයෙකුත් දෙනා ඇසූ ප්‍රශ්නවලට තීර්ථකයන් නිගණ්ඨයින් වාදකාරයින් ඒ කාලේ හිටි ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ. කොටින්ම නිවන කියලා කියන්නේ නිවීම බව බොහෝ දිනාට අමතක වෙනවා නිබ්බාන. ඉතින් මේ නිවීම තුල තිබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන හැටියට මේ භවය එම්පිටින්ම විපරීත තත්වයක්. මේක ගින්නක් වගේ. උපාදාන නිසා අල්ලා ගැනීම නිසා පවතින ගින්නක් වගේ. මෙන්න මේ ගින්න නිවුණු තැන එතකොට නිවන කියලා කියන්නේ. අපි නිවුණු තැන කියලා කිව්වට ඒක නිවීමමයි. එතකොට මේ මරණින් මරණින් පස්සේ නිවීමක් නෙවෙයි මෙතන කියන්නේ. මරණින් පස්සේ යන නිවනක් නෙවෙයි. කොටින්ම කියතොත් බුදුරජාණන් වහන්සේ උදුම්බරික සීහනාද කියන සූත්‍රයේ සිංහනාදයක් පවත්වලා තිබෙනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමථාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේ. බුද්ධ කියලා අපි ගත්තොත් අවබෝධ කරගත්. අවබෝධ කරගත්තු ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධය සඳහා දේශනා කරනවා. ධර්ම දේශනා කරනවා. දමණය වූ බුදුරජාණන් වහන්සේ දමණය සඳහා දේශනා කරනවා. සමත සමණය කරගත් කෙලෙස් ආදී සමණය කරගත් බුදුරජාණන් වහන්සේ සමණය කිරීම සඳහා සමණය කරවීම සඳහා ධර්ම දේශනා කරනවා. සසරින් එතර වූ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සසරින් එතර කෙරීම සඳහා ධර්මයේ දේශනා කළා. නමුත් ඊළඟට තියෙනවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පරිනිර්වාණයටපත් වූ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරනවා. මේක මහා ගැටලුවක්. අපි දැන් පරිනිර්වාණය කියලා ගත්තොත් ඒ වචනය මරණින් මතු තත්වයක් හැටියට කොහොමද පරිනිර්වාණයටපත් වුණාට පස්සේ ධර්මයේ දේශනා කරන්නේ? මේන් අපිට පේනවා පරිනිබ්බාන කියන తত্ত্বය මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගන්න එකක්. රහතන් වහන්සේලා දැන් අපි මේ දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ ගැන හිතුවත් උන්වහන්සේ අර තේජෝ ධාතු සමාපත්තියට සංවැදිලා ඒ ශක්තිය ඇති කරගෙන පිරිනිවන් පෑවා කියලා කියන්නේ අන්න හිත අර විමුක්ත තත්වයට ගත්තා හිත ශරීරයෙන් වෙන් කරගත්තා දැන් මේ ශරීරයෙන් ඉවත් කරගත්තු ඇඳුමක් ගිනි තියන්න වගේ තමයි උන්වහන්සේ ශරීරයට ගිනි දැල්වා ගත්තේ. රත් වීමක් නැහැ ඒ වෙනුවට වේදනාවල් සිසිල් වීමක් එතන කියවෙනවා. ඒ සිසිල්ලීම ආදිය සිදු වුණේ අර පරිනිර්වාණය තුලිනුයි. එතකොට අන්න ඒකයි පරිනිර්වාණ తත්වය. නමුත් බොහෝ දෙනෙක් මේ විදිහේ තැන්වලදී පෙන්눔 කරනවා පරිනිර්වාණයටපත් වෙන බුදුපසේ බුදුරහතන් වහන්සේලා ගිහිල්ලා යම්කිසි තැනක එකතු වෙනවා කියලා. මේකට සාධක වශයෙන් දක්වන එක්තරා සූත්‍රයක් තියෙනවා බොහෝ දෙනෙක් මතු කරන පහාරාද කියන සූත්‍රයක්. පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාන් වහන්සේ හා කළ සාකච්ඡාවක්. එතෙන්දී ඒ අසුරේන්ද්‍රයා පළමුවෙන් ප්‍රකාශ කරනවා බුදුරජාන් වහන්සේගේ ඉල්ලීමක් අනුව මේ මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත කාරණා 8ක් ඒවා දැකලා අසුරයින් මහා සමුද්‍රය ගැන පැහැදෙනවයි සතුටු වෙනවයි කියලා. ඒ කාරණා 8ම නෙවෙයි අපි මේ පස්වෙනි කාරණය මෙතන මතු කරන්නේ. ඒකයි මෙතෙන්ට අදාළ වෙන නිසා. මේ අසුරේන්ද්‍රයා කියනවා යම්සේ ලෝකයේ තිබෙන තාක් ගංගාවල් මුහුදට ගලාගෙන ගියත් අහසින් වර්ෂාව වැටුණත් මේ මහා සමුද්‍රය පිරෙන්නේ නැතුව වගේ පිරෙන්නේ නැත අන්නේ කාරණය නිසා අසුරයින් මහා සමුද්‍රය ගැන සතුටු වෙනවා. කොච්චර ගංගාවල් ගලාගෙන ආවත් මහා සමුද්‍රය පිරෙන්නේ නැත. ඒකට උපමා ඒකට සමාන කළා බුදුරජාන් වහන්සේත් අර මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත කාරණාට වගේ මේ ධර්ම විනීත් ආශ්චර්ය අද්භූත කාරණාටක් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ ඊළඟට පෙන්눔 කරනවා. ඒ අතර පස්වෙනි කාරණයට දක්වන්නේ අන්නර ගංගාවල් ගලාගෙන ඇවිත් මුහුද පිරෙන්නේ නැතුව වගේ බොහෝ භික්ෂූන් වහන්සේලා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයටපත් උනත් නිර්වාණ ධාතුවේ අඩුවක් හෝ වැඩියක් පෙනෙන්නේ නැත. අඩුවක් වීමක් වැඩි වීමක් පෙනෙන්නේ නැත. ඔන්න ඔය පාඨය ආශ්‍රය කරගෙන බොහෝ දෙනා කල්පනා කරනවා අනුපාදිශේෂ පරිනිබ්බාණ කියන තැනකට රහතන් වහන්සේලා ගිහිල්ලා එකතු වෙනවා. ඒ කොච්චර ගියත් ඒක පිරෙන්නේ නැත. නමුත් මේ තර්කයේ වැරදි බව ඒ අටවෙනි ආශ්චර්ය අද්භූත කාරණය විස්තර කරන තැනින්ම පෙනෙනවා. අටවෙනි කාරණය දක්වන්නේ අර අසුරේන්ද්‍රය කියනවා මේ මහා සමුද්‍රයේ ඉන්නවා මහා විශාල ශරීර ඇති අය. ඒ කාලේ හිටිය ඔය තල්මසුන් වගේ සතුන් වෙනුවට සඳහන් වෙනවා තිමිංගල, තිමිර පිංගල, ඒ වගේම අසුර නාග ගන්ධර්ව ආදී විශාල ශරීර ඇති සත්වයින් මේ මහා සමුද්‍රයේ ඉන්නවා. ඒකත් මේ ආශ්චර්ය අද්භූත කාරණයක් අසුරයින් සතුට වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට සමාන කළා කියනවා මේ ධර්ම විනයෙත් ඉන්නවා මහා ශරීරය ඇති සත්වයින් කොටසක් කවුද ඒ සත්වයින් හඳුන්වන්නේ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය අෂ්ටාර්ය පුද්ගලයින් ආර්ය පුද්ගලයින් 8 දෙනා සෝවාන් පුද්ගලයාත් සෝවාන් මාර්ගයට සෝවාන් ඵලය සඳහා ඒ ප්‍රතිපදාවේ හික්මෙන තැනැත්තා සකදාගාමි සකදාගාමි මාර්ගයේ ඒ විදිහට අරහත් සහ අරහත් මාර්ගය මේ පින්නතුන් දන්නවනේ අෂ්ටාර්ය පුද්ගල කියලා කියන්නේ. අන්න ඒ අට දෙනයි මෙතන ඉන්නේ. අර පිරිණිවන් පෑ රහතන් වහන්සේ මෙතන නැහැ. එතකොට මේක හොඳ අවස්ථාවක් අර මහා සමුද්‍රයේ ඉන්න අය දක්වන වෙලාවේ ඇයි අර අනිත් කෙනා අර පිරිණිවන් පෑව ඒ රහතන් වහන්සේ ගැන මෙතන සඳහන් වෙන්නේ නැත්තේ. එතකොට අපි මේක කොහොමද තේරුම් ගන්නෙ? අර පළමුවෙනි කියාපු කාරණේ. දැන් අපි කල්පනා කරන්න ඕන මුහුදේ සමහර විට දියසුලි තිබෙනවා. මොහොතේ තිබෙනවා දියසුලි. ඔය දියසුලි තිබිලා යම් අවස්ථාවක දියසුලි නැති වුණයි කියලා හිතමු. එතකොට මුහුදේ වතුර අඩු වීමකුත් නැහැ, වැඩි වීමකුත් නැහැ. අත් වශයෙන්ම මේ ධර්මයේ තිබෙනවා ඊ타මාත්ම ගැඹුරු සංකල්පයක් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. මේ පැවැත්ම කියන එක විපරීත తත්වයක්. අපි සාමාන්‍යයෙන් නියම தත්ත්වය කියලා හිතන එක බුදුරජාණන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ලෝකයා සත්‍යය කියන එක ආර්යයන් වහන්සේලාට අසත්‍යයි. ආර්යයන් වහන්සේලා අසත්‍ය කියන එක ලෝකයාට අසත්‍යයි. ඒක බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා. දැන් මෙතනත් ලෝකයා පැවැත්ම ලොකුවට හැටියට ගත්තට බුදුරජාණන් වහන්සේ පෙන්වන එක විපරීත தත්වයක්. ඒක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ ලෝකයේ ඉපදීම් මැරීම් පැවැත්ම ආදී හැම සංකල්පයක්ම තියෙන්නේ විඥානියත් නාම රූපයත් අතර කරකැවෙන දියසුලියක් තුලයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන එකට වට්ටම් කියලා කියනවා. වට්ටම් වට්ටති. වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය. යම්කිසි තැනක් කියලා පෙන්눔 කරන්න දියසුලියක් කරකැ දියසුලි කරකැන. එතකොට දැන් මහා මූදේ අතන මෙතන කියලා පෙන්වන්න පෙන්눔 කරන්න පුළුවන් වෙන්නේ දියසුලියක් තියෙන කොටයි. නමුත් මේ දියසුලිය කියන එක විපරීත තත්වයක්. යම්කිසි දියවැලක් ඒ ප්‍රධාන ජලකඳට විරුද්ධව යන්න උත්සාහ කරලා ඒක කරන්න බෙර ගන්න බැරි වුණාම වටරවුම කරකැවිලා තෙරපිලා ඇවිල්ලා විසි වෙලා ඊළඟට අන්තිමට පාතාලයක් වගේ හාරගෙන හාරගෙන යන ඔහොමයි දීසුලියක් හැදෙන්නේ. ඒ වගේ තමයි මේ ලෝකයේ තිබෙන යථා ස්වභාවය අමතක කළා සත්වයා ඒ විඥාණය තුල තිබෙන අවිද්‍යාව නිසා, අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා සත්වයාගේ ඒ විඥාණය ක්‍රියාත්මක වෙලා අනිත්‍ය වූ ලෝකයේ නිත්‍ය ස්වභාවයක් සොයාගෙන යනවා. අසුබ ලෝකයේ සුබ දෙයක් සොයාගෙන යනවා. දුක් සහිත ලෝකයේ සැප සොයාගෙන යනවා. අනාත්ම වූ తත්වයේ තිබෙද්දී ආත්ම හැටියට. ඉතින් ඔය විපල්ලාස කියලා කියන්නේ විපරීත විපල්ලාස හතරක් හැටියට ධර්මයේ දක්වන්නේ. අනිත්‍ය දේ නිට්ටය හැටියට සලකනවා. අසුබ දේ සුබ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ඔන්න විපරීත తත්වය උඩ අන්න අර දියසුලිය සකස් වෙනවා. ඒ මේ පුද්ගලයා සත්වයා කියලා කියන්නේ මේ හැම එක්කෙනෙක්ම දියසුලියා. ඉතින් බුදුරජාන් වහන්සේ කියලා අපි කිව්වත් බෝධිසත්ව කාලයේ දීර්ඝ කාලයක් ඒ කරකැවුණු දියසුලියක්ම තමයි ඒකත්. පසේ බුදුරජාන් වහන්සේලාත් ඒ දියසුලියක්. ඔන්න ওই විදිහට ඒ දියසුලි රහතන් වහන්සේලාත් ඒ දියසුලි විලා අන්තිම අවස්ථාවේදී අන්න අර ප්‍රඥාව තුලින් තේරුම් ගන්නවා මෙන්න මේ નિરර්ථක වටරවුම යාම විඥානයත් නාම රූපයත් අතර කෙරෙන මෙන්න මේ වටරවුම යාමේ නිෂ්ඵලතාවය තේරුම් අරගෙන ඒවා ශූන්‍ය හැටියට දැකලා එයින් හිත මුදාගත්තු අවස්ථාවේ යන දියසුලිය නැති වෙන්නේ. එතකොට දියසුලිය කොච්චර නැති වුණත් මූදේ වතුරේ අඩුවකුත් නැහැ වැඩියකුත් නැහැ. ඔන්න ඔය දියසුලිය කථාන්තරය තුලින් තමයි අපි එතකොට තේරුම් ගන්න තියෙන්නේ රහතන් වහන්සේලාට මොනවද වෙන්නේ කියලා. ඉතින් අර ගින්න නිවුණයි කියන කියන එකම වගේ තමයි. ගින්න නිවුණට පස්සේ කොහෙවත් ගියයි කියන හැඟීම ඒක ඒක මෝඩ කියමනක්. දැන් ගින්නක් නිවුණට පස්සේ නැගෙනහිරටද බටහිරටද උතුරටද දකුණටද උඩටද යටටද කියලා කෙනෙක් කිව්වොත් මේ ගින්න ගියේ කියලා ගින්න නිවුණු ගින්න ගියේ කියලා ඒක මෝඩ අදහසක්. ඒ වගේ තමයි හේතුප්‍රත්‍යයන් නිසා යමක් පැවතුනා නම් ඒ හේතු ප්‍රත්‍ය ඉවත් කළ තැනය නිරෝධයයි. ඉතින් එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ භව නිරෝධෝ නිබ්බාන. භව නිරෝධයමයි නිවන. භව නිරෝධයමයි නිවන. ඒ ඇර වෙන 아무තු නිවනක් නැහැ. එතකොට ඒ නිවන මෙලොවම ප්‍රත්‍යක්ෂ කරන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ. ඒක නිසා තමයි දැන් මේ පින්නතුණුත් ඔය කොතිකුත් සජ්ජායනා කරන ඔය රතන සූත්‍රයේ තිබෙන්නේ කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සත්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචී ඒ ගාථාවේ කියනවා ඒ තණ්හාව ක්ෂය කිරීම විරාග වූ මේ නිවනට නම් ඔක්කොම අමතං අන්න අමෘතය. එතකොට අමෘතය මෙලොවම ලබන එක. අමතං පණීතං මේ ප්‍රණීත වූ අමෘතය යදජ්ජගා සත්‍ය මුනි සමාහුති සමාහිතෝ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ සමාධිමත් සමාධිය තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක නිසා තමයි රහතන් වහන්සේලාට අමෘතය පරිභෝග කරනවා කියලා කියන්නේ. මරණින් මතුවෙන අමෘත තත්වයක් නෙවෙයි. දැන් මේ අමෘතයට හිත යොදා ගැනීම තුලින් තමයි ඒ දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේට අර මරණ වේදනාවක් ඇති නුනේ. මරණ වේදනාව ඇති වෙන්නේ අර උපාදානය නිසා, අල්ලා ගැනීම නිසායි. රූප වේදනා ආදී ස්කන්ධයන්ට ඇති ඇල්ම නිසායි. ඒවා ඉවත් කළ තැන ඒක නිවීමයි. එතන තියෙන්නේ නිවීමයි. තණ්හා ගින්නට අනුව යන උපාදානය අනුවයි නැවත උත්පත්තියක් ඇති වෙන්නේ. නැවත භවයක් ඇති වෙන්නේ. එතකොට ඒ භවයේ පවතින්නේ උපාදානය පිටයි බුදු බුද්ධ වචනයට අනුව උපාදානය නැතිුණු තැන පිරිණිවීමයි. ඒකට තමයි අනුපාදා පරිනිබ්බාන කියලා කියන්නේ. ඉතින් ඔන්න ඕකයි తත්වය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ පරිනිර්වාණය කියන එක පිරිණිවීම කියන. දැන් අතනත් කිව්වේ පිරිණිවියා වූ භාග්‍යතුන් වහන්සේ පිරිණිවීම සඳහා දේශනා කරනවා. නමුත් අද කාලේ පරිනිර්වාණ කියනකොට එකපාරම හිතෙන්නේ රහතන් වහන්සේගේ මරණින් මතු තත්වයක්. මුත් ඇත්ත වශයෙන් රහතන් වහන්සේගේ අවසාන සිතට එකතු වෙන්නේ ඔන්න ඔය ඵලසිත. ඒකට කියන්නේ අරහත් ඵල සමාපත්තිය. මේ කලින්ම ලබාගත්තු තත්වයක් මරණ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් කර ගැනීම තුලින් තමයි මායාව ජයගන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අර ගාථාවේ පමණක් නෙවෙයි තවත් සඳහන් වෙනවා. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒ තේන සත්‍යේන සුවත්තියෝතු මේ මේ පින්නතුන් නිතර කියන ගාථා. නමුත් මේක තුල තිබෙනවා අපි මේ ප්‍රශ්න වලට උත්තර. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධින් ආනන්තරිකඤ්ඤමාහු බුදුරජාන් වහන්සේ යම් සමාධියක් අති විශේෂ වශයෙන් වර්ණනා කළසේක්ද යම් සමාධියකට නුවණැත්තෝ ආනන්තරිකයයි කියද්ද අන්නේ සමාධියට සම කරන්න කිසිම සමාධියක් නැත. සමාධිනා තේන සමෝන විජ්ජති. කිසිම ලෞකික සමාධියකට සමාධියකට සම කරන්න බෑ. ඒ සමාධියට ගහන්න සමාධියක් නැහැ. අන්නේ තරම් පුදුම ලෝකෝත්තර සමාධියක් එතන කියන්නේ. ධම්පි ධම්මේ රතනං පණීතං. ඒක නිසා මේකයි ධර්මයේ තියෙන රත්න ප්‍රණීත රත්න ස්වභාවය. ඔන්න දැන් මේ කියාපු ආනන්තික සමාධිය කියන්නේ මොකද්ද කියන එක ඊළඟට යමක් කියන්න සිද්ධ වෙනවා. දැන් ඔය අරහත් ඵලයට පැමිණෙන්න කලින් එහෙම නැත්නම් මාර්ග මාර්ගසිත කියලා කියන්නේ විදර්ශනා ඥාන වඩලා ඒකේ අන්තිම උපරිම තත්වයේදී ඒකට අනතුරුවම ඵලයට වැටෙනවා. ඒකයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. යම් සමාධියකට අනතුරුවම එහි ඵලයටපත් වෙනවාද? ඒකට ආනන්තරික සමාධි නමින් ඒක ආනන්තරික නමින් හඳුන්වනවා. ඒ මාර්ග සමාධියට. ඒක තමයි ලෝකෝත්තර මාර්ග සමාධිය. කුටිම කියතොත් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ පින්නතුන් ඔය නිතර දන්න සම්මාදිට්ඨිය ආදී ඒ අංගාටම එක හිතක එක හිතක ප්‍රබලන්තමින් නැති වෙන අවස්ථාවක් තිබෙනවා. ඒක තුලින් තමයි මේ කෙලෙස් කපාගෙන ගිහිල්ලා පරතරයකට ලෝකයෙන් එතර වෙන්නේ. අන්නේ ලෝකෝත්තර සමාධිය නමින් හඳුන්වන්නේ ඒකයි. අන්නේ ලෝකෝත්තර සමාධිය අති විශේෂ දෙයක්. ඒ බව හෙළි වෙන තවත් වටිනා සූත්‍රයක් තිබෙනවා. භද්දජ කියන ස්වාමින් වහන්සේ එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර ගෝසිතාරාමේ වැඩ වසන වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ හමු වෙන්න පැමිණියා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භද්දජී හාමුදුරන්ගෙන් අහනවා ආයුෂ්මත් භද්දජී ප්‍රශ්න පහක් අහනවා. දර්ශනයන්ගෙන් අග්‍ර වූ දර්ශනය මොකක්ද? ශ්‍රවණයන්ගෙන් අග්‍ර වූ ශ්‍රවණය මොකක්ද? සැපයන්ගෙන් අග්‍ර වූ සැපය මොකක්ද? සංඥාවෙන් අග්‍ර වූ සංඥාව මොකක්ද? භවයන්ගෙන් අග්‍ර වූ භවය මොකක්ද? ඔය ප්‍රශ්න පහ ඇහුවාම බද්දජී හාමුදුරුව මේවට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. වසවත්ති කියලා බ්‍රහ්මයක් ඉන්නවා මහා බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මයා දැකීම තමයි දර්ශන වලින් අග්‍ර වූ දර්ශනය. ඊළඟට අග්‍ර වූ ශ්‍රවණය මොකක්ද කියන එක තෝරන්නේ මෙහෙමයි. ආභස්සර කියලා දේවනිකායක් තිබෙනවා. ආභස්සර බ්‍රහ්මයින් කියලා කියනෝනේ ආභස්සර ප්‍රීතිය අනුභව කරන කට්ටියක්. ආභස්සර බ්‍රහ්ම ලෝකේ. කොට මේ ආභස්සර දෙවියන් විටින් විට ප්‍රීති වාක්‍ය නඟනවා. අහෝ සුඛං අහෝ සුඛං. කොයිතරම් සැපයක්ද කොයිතරම් සැපයක්ද කියලා. යම් කෙනෙක් අන්නේ ආභස්සර දෙවියන්ගේ ඒ උදාණය අහනවන අන්න ඒක තමයි ශ්‍රවණයන්ගෙන් අග්‍රේක. ඊළඟට සැපයන්ගෙන් අග්‍රේක මොකද්ද කියන එක භද්දජී හාමුදුරු තෝරන්නේ මෙහෙමයි. සුභකින්න කියන දේවනිකායක් සිටිනවා. ඒ සුභකින්න දෙවියන් ඒ විශාල පුදුම විදිහේ සැපයක් විඳිනවා. ඒ විඳින සැපය තමයි සැපාතුරෙන් අග්‍ර. සුභකින්න දෙවියන් විඳින සැපය. සැපාතුරෙන් අග්‍රයි. ඊළඟට සංඥාවන්ගෙන් අග්‍ර සංඥාව තෝරන්නේ මෙහෙමයි. ආකින්චඤ්ඤායතන කියලා කියන නත්ති කිංචි නත්ති කිංචි කියන ඒ අරමුණ මුල් කරගෙන ඇති කරගන්න අරූප ධානයක් ඒ අරූප සමාපත්තියක් ආකින්චඤ්ඤායතන දෙවියන් ඒ තියෙන ඒ සමාපatti තත්වය ලබාගත්තු අය ඒ සංඥාව තමයි සංඥාවන්ගෙන් අග්‍ර ඊළඟට භවයන්ගේ අග්‍ර එහෙම නැත්නම් භවයේ කෙලවර මොකද්ද කියන එක තෝරන්නේ මෙහෙමයි නේව සංඥානා සංඥායතන තත්වයේ ලැබූ ඒ කියන ඉහළම අරූප ධාන අරූප තත්වයේ ලැබූ දෙවියන් ඉන්නවා එහෙම නැත්නම් බ්‍රහ්ම රාජින් ඉන්නවා අන්න ඒ අයගේ ඒ නේම සංඥානා සංඥායතන తත්වයේ තමයි භවයේ කෙලවර. ඉතින් මෙහෙම තේරුවාම ආනන්ද හාමුදුරුව කියනවා ආයුෂ්මත් භද්දජිගේ මේ විවරණය තමයි බොහෝ දෙනා පිළි අරගෙන තියෙන්නේ. ඔය විවරණය බොහෝ දෙනාගේ අදහසට ගැලපෙනවා. ඔන්න එතකොට භද්දජි හාමුදුරන්ට තේරුණා මේක නියම උත්තරේ නොවන බව. ඔන්න ඊළඟට ආරාධනා කරනවා ආයුෂ්මත් ආනන්ද භෞෂෘතයි ආයුෂ්මත් ආනන්දයන්ටම වැටහෙවා මේ ප්‍රශ්න වලට පිළිතුර. ඔන්න ආරාධනා කරනවා හරි පිළිතුර දෙන්න කියලා. ඔන්න එතකොට ආනන්ද හාමුදුරු කියනවා එහෙනම් භද්දජේ හොඳට කන් දෙන්න මම කියන්නම් කියලා ඔන්න ඊළඟට ආනන්ද හාමුදුරු දෙන විවරණය. මොකක්ද දර්ශනයන්ගෙන් අග්‍ර කියන එක තෝරන්නේ මෙහෙමයි. යම් ආකාරයකින් දකිමින් සිටියේදී ඉන් අනතුරුව මාශ්‍රවයන්ගේ ක්ෂය වීම වේද. එතන සඳහන් වෙන අනන්තර ආසවාණං කයෝ හෝ යථාපස්සතෝ යම් ආකාරයකින් දකිමින් සිටියේදී අනන්තර ආසමානං කයෝති ආශ්‍රමයන්ගේ ක්ෂය වීම වන්නේද ඒක තමයි දර්ශනයන් අතුරෙන් අග්‍ර ඊළඟට යම් ආකාරයකින් අසමින් සිටියේදී ආශ්‍රමයන්ගේ ක්ෂය වීම වේද ඒ තමයි ශ්‍රවණයන් අතුරෙන් අග්‍ර යම් මන්දමින් යම් කිසි සුව සුඛදායක තත්වයක සිටියේදී සිටීමෙන් අනතුරුවම ආශ්‍රමයන්ගේ ක්ෂය වීම වේද ඒක තමයි සැප අතුරෙන් අග්‍ර ළඟට යම් සංඥාවක් ඇතිව සිටියේදී ඉන් අනතුරුවම වගේ ඒ සංඥාවක් ඇතිවීම අනතුරුවම ආශ්‍රවයන්ගෙන් ක්ෂය වීම වේද ඒක තමයි සංඥාවන්ගෙන් අග්‍ර යම් తත්වයක සිට ඉන් අනතුරුවම ආශ්‍රවයන්ගෙන් ක්ෂය වීම වේද ඒක තමයි භවය කෙලව භවාග්‍රේ එතකොට මේ අන්තිම එකෙන් විශේෂයෙන් හිතා ගන්න පුළුවන් මෙතන මේ භවාග්‍රය කියලා කිව්වේ මොකක්ද අපි දන්නවා දැන් අර භව නිරෝධෝ නිබ්බාණං කියන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අනුව භව නිරෝධයමයි නිවන. නමුත් මේ භව නිරෝධයේ ප්‍රත්‍යක්ෂය. භව නිරෝධය කියන එක ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂයට වැටෙන්න උපකාර වෙන තැන තමයි අන්න අර කියාපු අර ආනන්තරික සමාධිය. එතකොට ඒ ආනන්තරික සමාධියට අනුතුරුවම වැටෙන්නේ භව නිරෝධ නම් වූ නිවනටයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒ භව නිරෝධ తත්වය එතකොට ඔන්න නිවන. මෙලොවම අත්විඳින නිවනක්. නැතුව පරලෝ අර සිය දෝරිස්ගේ නිවන නෙවෙයි මේක. සිය දෝරිස්ගේ නිවන නෙවෙයි. මෙලොවම අංග සම්පූර්ණව අත්දකින පිරිණිවීමක්. ඒක අවසාන අවස්ථාවේදී උපකාර වෙනවා. ඒ උපකාර වීම නිසා තමයි මේ පින්නතුන් තව දුරටත් මේ නිතර දන්න ගාථාවකින් කිව්වොත් ඔය රතන සූත්‍රයේම තියෙන කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ති චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරූල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ කීණං පුරාණං අතීතයේ තිබිච්ච යම් තාක්කේ කර්ම ශක්තියනේ ඔක්කොම ඡය කළා ඉවරයි. නවං නැති සම්භවං අලුතෙන් අලුතෙන් නැවත භවයක් මවන්න දේවල් නැහැ. විරත් චිත්ත ආයතිකේ භවස්මි. නැවත භවයක් සඳහා ඇල්මක් නැහැ හිතේ. විරත් චිත්. ඒ සිතේ කිසි ඕනෑකමක් නැහැ ආයතික භව නැවත උත්පත්තියක් සඳහා. තේ කීන බීජා. ඒ රහතන් වහන්සේලාගේ විඥාන බීජය ඡය කරලයි තියෙන්නේ. විඥාන බීජය ක්ෂය කරලා නැත්නම් ඒ විඥාන බීජය පැලවෙනවා. සාමාන්‍ය පුද්ගලයාගේ විඥාන බීජය පැලවෙනවා. තණ්හා වතුර තණ්හා තෙතමනය ලැබුණ හැටිය කර්ම ක්ෂේත්‍රයේ. ඒක නිසා තමයි කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනිහෝ කියලා බුද්ධ වචනේ තිබෙන්නේ. කර්ම ක්ෂේත්‍රයේ අර ක්ෂය නොවු විඥාණය වැටුණොත් ක්ෂය නොවු විඥාණය කියලා කිව්වේ අන්න අර නාම රූපය සහිත විඥාණය. එතකොට තේ කීන බීජ මේ රහතන් වහන්සේලාගේ ඒ විඥාන බීජය ක්ෂය වෙලායි තිබෙන්නේ. ඒක නිසා අවිරූහි ඡන්දා නැමෙත තණ්හාවක් නගින්න පෙන නගින්න ඉඩක් නැහැ. ඒව වැඩෙන්නේ නැහැ. ඒ බීජය ආයි වැඩෙන්න අවශ්‍යක්තියක් නැහැ. ඒක නිසා මොකද්ද වෙන්නේ කියන කොන්න ඊළඟට කියවෙන්නේ නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ. ඒ ධීරයෝ, ඒ ප්‍රඥයෝ මෙන්න මේ පහන වගේ නිවිලා යනවා. ඉතින් මේකත් අර ගින්න නිවුනා වගේම තමයි පහන නිවුනාට පස්සේ කොහෙද යනවා කියන ප්‍රශ්නය ඒකත් මෝඩ ප්‍රශ්නයක්. තෙලුත් ඉවරයි, තියත් ඉවරයි, පහන නිවුණා එච්චරයි. ඉතින් මේක ආයි සොයාගන්න බෑ. මේකට බය වෙන දෙයක්වත් නැහැ. මොකද මේ සංසාර දුක කෙලවරනේ. ඒකයි බුදුරජාන් වහන්සේට කොතිකුත් ආත්මවාදී බමුණන් බුදුරජාන් වහන්සේට චෝදනා කළා. උච්ඡේදවාදීෙක්. දැන් නම් ආත්මවාදී බමුණන් නෙවෙයි සමහරට බෞද්ධයින්වත් මේ විදිය මතවලට චෝදනා කරන උච්ඡේදවාදී කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ඊට දෙන පිළිතුර මොකක්ද? මට මේ වැරදි චෝදනාවක් මේ අය කරන්නේ. මම නොකියන දෙයකට. මම එදත් අදත් කියන්නේ මෙච්චරයි. දුකක් සහ ඒ Nirodhe පමණයි. පුබ්බේචේව ඒතරහිච. දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛසච නිරෝධං. එදත් කලේ අදත් කලේ මෙච්චරයි. දුකක් සහ එහි Nirodhayak පමණයි පෙන්වු කරන්නේ. චතුරාර්ය සත්‍ය දේශනාව මහා පුදුම දේශනාවක්. තනිකර පංච උපාදානස්කන්ධයම දුකක් කියලා කියන මිසක් මේකෙන් ඉතුරු කරගන්න දෙයක් නැහැ. එතකොට මේ මේ උපාදානස්කන්ධය ඒකයි අර විපරීත තත්වයක් කියලා කියව මහා සමුද්‍රය ඇති වුණු විපරීත තත්වයක් වගේ දියසුලිය. මේ දියසුලිය ඇති වුණු දා ඉඳලා යම් අවස්ථාවක මේ විපරීත තත්වය ඇති වුණා නම් එතන ඉඳලා අර විඥානියත් නාම රූපයත් අතර වට්ටම් වට්ටති. එතන කියන්නේ එත්තාවතා වට්ටම් වට්ටති. මේ මුළු මහත් සංසාර ඔය පටිච්චසමුප්පාදයේ දක්වන තැන්වල විග්‍රහ කරන තැන්වල දක්වන විඥානියත් නාම රූපයත් අතර වට්ටයක් තිබෙනවා කියලා. මේ සංසාර වටේ කරකැවීම තුල තමයි උපාදානස්කන්ධ පහක් ගොඩ නැගෙන්නේ. දැන් දියසුලියක් කරකැවෙනකොට අපි දන්නවා ඉස්සෙල්ලා අර විදියට උත්සාහ කරනවා ඉස්සරහට යන්න බැරි වෙනකොට ආපස්සට කරකැවිලා රවුමක් වගේ චක්‍රයක් වගේ හැදිලා ඉස්සරහට යන්න බැරි වෙනකොට පහළට පාතාලයක් හාරගෙන හාරගෙන යනවා. ඒ අතරේ ඒ අවට තියෙන හැම දෙයක්ම අර ආකර්ෂණ වේගය තුලින් ඒකට ඇද ගන්නවා. ඒ වගේ තමයි අපේ මේ ශරීරයත්. මව් කුසේ ඉන්න මව් කුසේ පිළිසඳගත්තු දා ඉඳලම ඒත් ඒ මව් කුසේ ඒ සාරය මව ගන්න ආහාරත් සහිත ඒ සාරය ඇද ගන්නවා. පෙකණි වැලේ මේ දියසුලිය. ඒ ඇදගෙන මේ මදිවට එළියට ආවට පස්සේ ලෝකයේම තියෙන සාරය ඇද ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය ගොඩ නගා ගන්න. ආහාර පමණක් නෙමෙයි අනිත් දේවත්. අසල්වාසීන්ගේ ඉඩකඩම් වස්තු මේ හැම එකක්ම ඇද ගන්නවා අන්න අර දියසුලිය. ඉතින් මෙන්න මේ පුද්ගල දියසුලිය මේ සත්වයා කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ බෝධිසත්වයනුත් ඇතුළු. මෙච්චර කාලයක් මහා සමුද්‍රයේ ආපු දියසුලිය. බුදුපසේ බුදු රහතන් වහන්සේලාත් අපට හඳුන්වන්න තියෙන්නේ ඒකයි. අපේ මේ ගෞරවය කෙසේ වෙතත් උන්වහන්සේලා දීර්ඝ කාලයක් සංසාරයේ මේ දියසුලි හැටියට ඇවිල්ලා නමුත් අන්න යම් අවස්ථාවක ප්‍රඥාව බෝධිය තුලින් අර විමුක්තිය ලැබුවා. විමුක්තිය ලැබුවේ කොහොමද? තේරුම් ගත්තා මේ විඥානයත් නාම රූපයත් අතර මේ නාම රූපයේ ආත්මය හැටියට ගැනීම වෙනුවට මේක හේතුප්‍රත්‍ය සම්බන්ධයක් හැටියට තේරුම් ගත්තා. නාම රූපය නිසා විඥානය තිබෙනවා නම් විඥානය නිසා නාම රූපය තිබෙනවා නම් මෙතන එකක්වත් තනිව හිටගන්නේ නැහැ. ඒකට අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැක්වූ උපමාව බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියුවාම ඒක එකක් ඇද්දාම අනිත් එක වැටෙනවා. මේක ඇද්දාම අනිත් එක වැටෙනවා. අන්න ඒ වගේ තමයි. එතකොට මේ මේ අන්‍යමඤ්ඤ පච්චේතාව අන්‍යෝන්‍ය ප්‍රතිතාව බුදු කෙනෙක් පමණයි ලෝකයට හඳුන්වා දෙන්නේ. එතෙක් අර අනිත් යෝගීන් එහෙම හැම එකක් හරි ආත්මයක් හැටියට ගන්නවා. යටත් පිරිසෙන් නයව සංඥානා සංඥායතන ආදී ඒ ධ්‍යාන தত্ত্ব සමාපatti தত্ত্ব ආත්ම හැටියට ගන්නවා. බුදුරජාන් වහන්සේ පමණයි පෙන්නුවේ පෙන්නා දුන්නේ. මෙතන තිබෙන්නේ මෙතන ඒකකයක් හැටියට ගන්න දෙයක් නැහැ. ආයතනයක් හැටියට කියලා කිව්වත් මේ හැම එකක්ම තිබෙන්නේ මෙන්න මේ විදිහේ මහා ඝට්ටනයක් පෙරලියක් මේකම තමයි දුක. කොට විඥානයත් නාම රූපයත් අතර මේ පෙරලිය යම් අවස්ථාවක සංසිඳුණා නම් අන්න එතකොට මහමූද විතරයි. මහමූදට අඩුවක් වුනේත් නැහැ වැඩියක් වුනේත් නැහැ. අන්න එතකොට මහමූද කතාව එතනට ගැලපෙනවා. ඒ මිසක් මේ රහතන් වහන්සේ ගිහිල්ලා එකතු වෙන গুপ্ত කියන්න බැරි ගුඪ තැනක් නොවේ. ඉතින් මේ කාරණේ තවත් වඩාත් පැහැදිලි වෙන එකක් තමයි දැන් විඥානේ අපි කිව්වා විඥාන බීජය ඡේ වුණා කියලා. ඡේ නූණු විඥාන බීජය නාම රූපෙහි läගගෙන ඉන්නේ. නාම රූපය දැඩිව ආත්ම හැටියට අරගෙන ඉන්නේ. ඡේ වූ විඥාණය හඳුන්වන වචනයක් තිබෙනවා ධර්මයේ අනිදස්සන විඥාණය කියලා. ඒ විඥාණය කිසිවක් නැහැ, පෙන්눔 කරන්න දෙයක් නැහැ. ඒ தത്വෙම තමයි බුදුරජාන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නේ. මහ පුදුම ඇතැම් අවස්ථාවල 아무තු ආයතනයක් හැටියට. ලෝකයා දන්නේ ආයතන 6 පමණයි. මේ ආයතන කියලා කියන්නේ පින්නතුනේ දන්නවා මේ පින්නතුන අහලා තියෙනවා. ඇස කන නාසය දිවකය මන. ඇස කන නාසය දිවකය මන. මේවා ආයතන බවට පත් වෙන්නේ ඒ වාට අදාළ අරමුණුත් එක්ක ක්‍රියා කරන කොටයි. ඇසට රූප, කනට ශබ්ද ආදී වශයෙන් ඒවත් එක්ක යන නියන්තර ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ඒකත් අර දියසුලිය වගේ ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වය තිබෙන මේ සලායතනය තුලයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මුළු මහත් ලෝකයම තිබෙන්නේ. මේ කාලේ භෞතික විද්‍යාව කෙසේ කිව්වත් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන ලෝකය කියන්නේ මේ සලායතනය තුලම හටගෙන සලායතන තුලම නැති වෙන දෙයක් කියලා. ලෝකයේ ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ ශාරීරිය තුල මම ලෝකයක්, ලෝකයේ හටගැන්මත්, ලෝකයේ නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනී මාර්ගයත් පෙන්වලානවා කිය. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල පෙන්නවා. මේ සලායතනය නිරුද්ධ වුණු තත්ත්වයක් ඒකත් ආයතනයක් හැටියට හැඳින්වුවා ඇතැම් අවස්ථාවල. සලායතන නිරෝධය කියන එක මේ ආයතනයන්ගේ නිරෝධියත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක් හැටියට. ඒ නිරෝධ වුණු తত্ত্বය බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා මහණෙනි මෙන්න මෙහෙමත් ආයතනයක් තියෙනවා. කොහොම ආයතනයක්? ඒ ආයතනේ අපි මේ ලොකුවට ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ රූප ධර්ම වලට අදාළ දේවල් කිසිවක් නැහැ. අර අරූප සමාපත්තිය ඒ කිසිවකුත් නැහැ. ආකාසානංචායත විඥානංචායතන ආදී ඒවත් නැහැ. මෙලවකුත් නැහැ. පරලෝකුත් නැහැ. ඉරත් නැහැ. හඳත් නැහැ. ඒමකුත් නැහැ. යාමකුත් නැහැ. සිටීමකුත් නැහැ. චුතියකුත් නැහැ, උත්පත්තියකුත් නැහැ. කොතින්ම කියතොත් එතන ඒ தત્ත්වයේ බුදුරජාණන් වහන්සේ අන්තිමට හඳුන්වන්නේ අපපතිට්ඨං අපවත්තං අනාරම්මන. එහි පිහිටීමකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, අරමුණකුත් නැහැ. මේ නෑ නෑ කතාවෙන් මොකද්ද පෙන්눔 කරන්නේ? මේ ඔක්කොම බන්ධන. මේ සංසාරයේ තිබුණු ඒ සියලුම බැමි කැඩිලා ගිහිල්ලා. සංසාරයේ දේවල් හැටියට හදාගෙන තිබුණු දේවල්. දැන් අර රූප කියන ධර්ම අපි ඇති කරගෙන තිබෙන්නේ මේ ධාතුන් හතර අල්ලා ගැනීම තුලින්. එතකොට ඒ උපාදානය ඉවර ඉවත් වුණු බවයි මෙතන පෙන්눔 කරන්නේ. ඉතින් මෙන්න මේ මේ විදිහේ මහ පුදුම ඒ අනිදස්සන විඥාන තත්ත්වය එහෙම නැත්නම් ඒකම තමයි අරහත් ඵල සමාපත්තියේදී රහතන් වහන්සේලා භුක්ති විඳින්නේ. ඒකට හොඳ නිදර්ශනයක් බුද්ධ චරිතයෙන්ම ගත්තොත් මේ පින්නතුන් සමහර විට අහලත් ඇති. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේම පරිනිර්වාණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ එක්තරා අත්දැකීමක් සංඝයා වහන්සේට ප්‍රකාශ කරනවා. මහණෙනි මම එක් අවස්ථාවක ආතුමාවෙහි 10 යගේක විවේකයෙන් සිටින වේලාවක හෙන හඬින් මහා හෙන පුපුරමින් මහා වර්ෂාවක් මහා වර්ෂාපතනයක් සිද්ධ වුණා. ඒ අවස්ථාවේ හෙන පහරින් ගොවියන් දෙදෙනෙකුත් සහෝදර ගොවියන් දෙදෙනෙකුත් ගවයින් හතර දෙනෙකුත් මරණයටපත් වුණා. ඊළඟට ඒ සිද්ධිය නිසා විශාල පිරිසක් එතන රැස් වෙලා හිටියා. මම මේ 10 යගෙන් එළියට ඇවිල්ලා පිරිසේ කෙනෙකුගෙන් ඇහුවා මොකද මේ මහා මෙතන පිරිසක් රැස් වෙලා ඉන්නේ? අන්න එතකොට කියනවා මේ දැන් මේ විශාල මහා වර්ෂාවක් ඇවිල්ලා මේ හෙන ගහලා මිනිස්සු හතර දෙන්නෙකුත් ගවයින් හතර දෙනෙකුත් මැරුණා. ඒ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කොහෙද හිටියේ? මම මෙතනමයි හිටියේ. ඒ ඔබ වහන්සේ සැතපීලාද හිටියේ? නෑ මම අවදිව හිටියේ. ආ ඉතින් ඔන්න ඇහුනේ නැද්ද? ඇහුනේ නෑ. දැක්කෙත් නැද්ද? දැක්කෙත් නෑ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරාම අර මිනිස්සයා කියනවා මේක හරි පුදුමයිනේ. එහෙනම් සංඥාවක් ඇතිව අවදිව සිටිද්දි සංඥාවක් සහිතව අවදිව සිටිද්දිත් ඔබ වහන්සේ නම් දැක්කේ නෑ නේද මේ කිසිවක්. එසේය කියලා පිළිතුරු දුන්නා. අන්නේ හිටිය ඔය කියාපු තත්ති. ලෝකයෙන් හිත මෑත් කරගෙන හිටිය අවස්ථාවල් වල අන්නේ ලෝකයේ ඒ පෙළීම් ඒ වයින් ඒ කිසිවක් උන්වහන්සේට දැනුන්නේ නැහැ. ඒ විදිහේ ඒ රහතන් වහන්සේලා ඒ අරහත් ඵල සමාපත්තියේ සිටි අවස්ථාවල් කොතිකුත් ධර්මයේ සඳහන් වෙන නමුත් අන්න අර අපේ අර සියදෝරිස් මතේ ගත්තු අය ඒක ලෝකයක් කරගන්නවා. ඒ දක්වන තැන කාටවත් කියන්න බැරි গুপ্ত ගූඪ අමුතු ලෝකයක්. එතෙන්ට තමයි රහතන් වහන්සේලා යන්නේ. ඕනෝක තුලයි බොහෝ බෞද්ධයන් හිර වෙලා තිබෙන්නේ. ඒක සක්කාය දිට්ඨිය වඩන, භව තෘෂ්ණාව වඩන අර බමුණු මතයට අදාළ දෙයක් බව අපිට මතක් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක විසඳ ගන්න අපි තේරුම් ගන්න ඕන මේ පැවැත්ම කියන එක විපරීත තත්වයක් බුද්ධ වචනයට අනුව. සාමාන්‍ය ලෝකයා පැවැත්ම තමයි ලොකුවට ගන්නේ. බුදුරජාන් වහන්සේ කියන එක විපරීත තත්වයක් මහා සමුද්‍රයේ කරන්න බැරි වැඩක් කරන්න යන දිය වැලක් වගේ. දිය වැල කෙලින් ඉදිරියට යන්න ගියාට ආපහු හැරෙන්න සිද්ධ වෙනවා. ගැටිලා ඊළඟට ඊළඟට ඉස්සරහට යන්න බැරි වෙනකොට හාරගෙන හාරගෙන පාතාලයක් හදා ගන්නවා. ඉතින් නමුත් අපිට ඒක එතකොට එකක් තියෙනවා. අපිට පෙන්눔 කරන්න පුළුවන් ඒ දියසුලියක් තියෙන තැන. මහා සමුද්‍රයේ ඇඟිල්ල දික් කළා පෙන්වන්න දෙයක් නැහැ. දියසුලියක් තියෙනවා නම් කියන්න පුළුවන්. අන්න අතන කියන්න පුළුවන්. මෙතන කියන්න පුළුවන්. අරය කියන්න පුළුවන්. මෙයා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සංඝයා වහන්සේලා නම් අර තැන මේ තැන කියලාත් කියන්න පුළුවන්. ඒ කියන්න පුළුවන් උනේ දියසුලිය තියෙන නිසා. නමුත් එහෙම කියන්න පුළුවන් වුණු පමණට එපන එතන ආත්ම තත්වයක් නෙවෙයි. එතන තියෙන්නේ මහා ඝට්ටනයක්. එතන ඒකකයක් නෙවෙයි. අනන්න බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ පින් ලෝකයට පෙන්වුම් කළ දුන්නා. පැවැත්ම කියන්නේ තනිකර දුකක් කියන එක. ඒක කිසිම කෙනෙක් වෙන කිසිම ආචාර්යවරයෙක් ඒක අන්‍ය ආගමිකයෙක් ශාස්ත්‍රවරයෙකුට ඒක පිළිගන්න බෑ. ඒ පිළිගන්න බැරි මොකද? අර සක්කාය දිට්ඨිය තුල හිර වෙලා තිබෙන නිසා, සිටිය නිසා, ආත්ම දෘෂ්ටිය දැහැගෙන සිටින නිසා. බුදුරජාණන් වහන්සේ යන්නේ ටික පෙන්වුම් කළ පටිච්චසමුප්පාද ධර්මය තුලින්. අවිද්‍යාව නිසා සංස්කාර සකස් කිරීම රාශියක් සිද්ධ වෙනවා. ඒ සකස් කිරීම රාශියටම අයිති දෙයක් තමයි විඥානයත් නාම රූපයත් කියන දෙක වෙන් කර ගැනීම. ඉතින් මේ දෙක වෙන් කරගෙන වේදාම් පෙතක දාම් මදින්න වගේ අපිට දාම් ක්‍රීඩාවක් කරන්න ඕන නම් කොච්චර යාළුවෝ දෙන්නෙක් වුණත් අපි පිල් දෙකකට බෙදෙන්න ඕන. තරඟයක් වුණා මේ පින්නතුන් දන්න ඔය දැන් කාලේ තියෙන තරඟවල. කොච්චර යාළුවෝ වුණත් පිල් දෙකකට බෙදිලා තමයි මේ තරඟය යන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ පැවැත්ම කියන එකත්. අන්න අර විඥානයත් නාම රූපයත් අතර ඊළඟට තරඟයක් යනවා. ඒක වටරවුම යාමක්. කවදාවත් ඒක කෙලවරක් වෙන්නේ නැහැ. මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ දැක්ක ඝට්ටනය දුකක් හැටියට. මේ අපේ ශරීරය තුලත් මේ ක්‍රියාකාරී වෙන්නේ ඒකමයි. ආස්වාසයක් අරගෙන අපිට නතර කරන්න පුළුවන්ද? ප්‍රශ්වාසයක් කරන්න සිද්ධ වෙනවා. ප්‍රශ්වාසය කළ නතර කරන්න පුළුවන්ද? ආශ්වාසයක් කරන්න ගන්න සිද්ධ වෙනවා ආයි. ආහාර අරගෙන අද ආහාර ගත්ත උදේ ඒක රඳව ගන්න පුළුවන්ද? එතනින් ඉවරයක් කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ මේ ශරීරය මමය කියලා ගත්තු තැන අතන කියලා ගත්තොත් මෙතන කියලා ගත්තොත් අතනකුත් හැදෙනවා. මෙතන කියලා ගත්තොත් අතනකුත් හැදෙනවා. මෙයා කියලා ගත්තොත් අරයා කියලා ගත් එතනත් හැදෙනවා. ඔන්න ඔය විදිහට මේ දෙකක් තුල හිර වෙලා තිබෙනවා ලෝකය. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මහණෙනි මම නුඹලාට දෙකක් කියනවා. මොකද්ද දෙක? ඇසයි රූපයයි කනයි ශබ්දයයි නැහැයි ගන්ධ සුවඳයි. මේ දෙක ඇර වෙන දෙකක් නෑ ලෝකයේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. අන්න ඒ විදිහට මෙන්න මේ මුළු මහත් ශරීරය තුලත් මේ අපේ පැවැත්ම තුලත් නිරන්තරයෙන්ම ඔන්න ඔය විදිහේ ගනුදෙනුවක් කෙරෙනවා. මේ ගනුදෙනුව කවදාවත් විසඳන එකක් නෙවෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මුළු මහත් පැවැත්ම දුකක් තනිකර කේවල මේ පංච උපාදානස්කන්ධය දැන් බොහෝ දෙනා දුක්ඛස්කන්ධය ගැන තෝරනකොට ඉපදීම දුකක්, ජරාව දුකක් ඔය ආදී කියාගෙන යනවා. නමුත් අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා සැකෙමින් කියතොත්, කොටින්ම කියතොත් මේ පංච උපාදානස්කන්ධයම මේ උපාදාන ගොඩවල් පහම දුකක්. ඔන්න එතකොට ඊළඟට තියෙන්නේ අර අපි කලින් කිව්වා වගේ ඝන සංඥාව. දැන් අර විදර්ශනා භාවනාවට උපකාර වෙන ප්‍රඥප්තියක් මෙතන තිබෙනවා. සාමාන්‍ය ලෝකයා සිටින්නේ ඝන සංඥාව තුලයි. ඒකයි අර ගිනි දැල්ල එකක් හැටියට ගත්තේ. දැන් පොඩි දරුවෙක් වුණත් ගිනි දැල්ලක් දැක්කහම පිටියක් කියලා අල්ලන්න බැරි නෑ. ඒ වගේ මේ සංඥාව තුල තිබෙනවා මේ ඝන ලෝකයා ඒක තුල බැඳෙනවා. නමුත් අන්න විදර්ශකයා සමාධිමත් සිතින් බුදුරජාණන් වහන්සේ දුන්න යෝනිසෝ මනසිකාර එක අවදි කරගෙන සති සම්පජාඤ්ඤය අවදි කරගෙන නාම රූප ධර්මයන් අවබෝධ කරගත්තු අවස්ථාවේ පෙනෙනවා එකක් හැටියට පෙනී එක රාශියක් හැටියට. එතෙන් කියන්නේ රාශි සංඥාව. අන්න රාශි සංඥාව මතු කරගෙන තමයි ක්‍රමක්‍රමයෙන් අර විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එහෙම අවතීර්ණ වීම තුල ඊළඟට තිබෙන්නේ කලකිරීමයි. බේටම යථා තත්ත්වයේ දකින්නකොට කලකිරෙනවා. යථා භූත ඥානය කියලා කියන ඒ යථා තත්ත්වයේ දැකලා කල නොකිරී ඉන්න බෑ. නොකලකිරී ඉන්න බෑ. ඒක යථා ස්වභාව යථා භූත ඥාන දර්ශනයත් එක්කම කලකිරීම එනවාම. ඒ කලකිරීම තුලින් ඊළඟට අතහැරීම එනවා. අතහැරුණු අවස්ථාවේ යන්න අර කියාපු අර පරිණිර්වාණය. ඒ අතහැරීමට අයිති අර කියාපු ලෝකයේ ලොකුවට ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැන් මේ කාලේ මේ පින්නතුන් දන්නවා. භෞතික දෘෂ්ටිය දැඩිව වැඩෙන යුගයක්. මේ භෞතික කතාව කියනකොට අපිට මේ දබ්බමල්ල පුත් මහරතන් වහන්සේ නැවත සිහිපත් කරගන්න පුළුවන්. දබ්බ කියලා කියන්නේ අපි කිව්වා ද්‍රව්‍යය. දබ්බ කියන්නේ ද්‍රව්‍යය. ලී පවණක් නෙවෙයි. මේ කාලේ ද්‍රව්‍ය කියලා කියන්නේ නමුත් ධම්මල්ලපුත්‍ර රහතන් වහන්සේගේ ජීවිතය ද්‍රව්‍යයට අභියෝගයක්. උන්වහන්සේගේ ඒ පුණ්‍ය ශක්තිය නිසා මෞකසෙන් ඒ මිය ගියාටත් පස්සේ අර ගිනි දැල්වලට දවන්න බැරි වුණා උන්වහන්සේ. ඒ විදිහේ නමුත් උන්වහන්සේ තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය තුලින් තේජෝ තේජෝ කසින සමාපත්තිය තුලින් උන්වහන්සේ තමන් අවසාන අවස්ථාවේදී තමන්ගේ ශරීරය දැව්වා අලුව දැලිවත් ඉතිරිනවන ආකාරය එතනත් ඒ භෞතික ඒ ද්‍රව්‍යයට උන්වහන්සේ අභියෝගයක් කළා වගේ. ඒකයි බුදුරජාන් වහන්සේ මෙතන විශේෂයෙන් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේ. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තිබෙන්නේ මේ පින්තුන් කවුරුත් දන්නවා. මේ මුළු මාත් සද්ධර්ම අපි හිතමු මේක පුස්තකාලයක් කියලා. මේ පුස්තකාලයේ දොර ඇරෙන්නේ ධම්මපදේ මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ සෙට්ඨා මනෝමයා කියන ඒ ගාථා දෙකෙන්. ගාථා දෙකකම මේ පට සඳහන් වෙනවා. ඒක ධර්මතාවක් එතන පෙන්වු කරන්නේ. මනෝපුබ්බංගමා ධම්මා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනෝමූලිකයි. ද්‍රව්‍ය මූලික නොවේ. මනෝපුබ්බංගමා ධම්මා හැම දෙයක්ම තම පෙරට වෙන්නේ මනසයි. මනෝසෙට්ඨා මනසයි ශ්‍රේෂ්ඨ. මනෝමය මනසින්මයි මේ සියල්ල හැදීලා තියෙන්නේ. අන්තිමට බලනකොට. අන්න මේ මනෝමූලික දර්ශනයට අනුව බලනකොට ඒක බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්눔 කරනවා අර ද්‍රව්‍ය කියලා ගත්තු දේ පවා අර කියාපු අර ලෝකෝත්තර සමාධියේදී ඒවා බලපවත්වන්නේ නැහැ. ඒවා නැතුව වගේ හරියට. පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ධාතු කිසිවක් නැහැ. ඒවා ආශ්‍රිතව එන සංකල්ප තමයි ඒම යාම සිටීම ඉපදීම චුත වීම ඒ සියල්ලම අර විඥානයේ සටහන් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ විඥානය කීන බීජ කියලා කිව්වේ. නැවත වැඩෙන්නේ නැහැ ඒක මව කුසක. වැඩෙන ශක්තියක් නැහැ. ඒක ක්ෂය කළයි තියෙන්නේ. ඒ බීජය ක්ෂය කළායි තියෙන්නේ. විඥාන බීජය රහතන් වහන්සේලා. ඒකයි අවසාන අවස්ථාවේදී යන්නේ අර බුදුරජාන් වහන්සේ අර දැන් අපි සඳහන් කළ අර ආතුමාවේදී ඒ සිද්ධියක්. ඒ වගේම තමයි බුද්ධ චරිතේම අපි ආදර්ශයට ගන්නවා නම් එක් අවස්ථාවක් සඳහන් වෙන බුදුරජාන් වහන්සේට අර දේවදත්ත ගලක් පෙරලා බුද්ධ බලය තුලින් ඒ ගල බුදුරජාන් වහන්සේගේ මතේ වැටුන්නේ නැතත් ඉන් පතුරක් කින් බරපතල තුවාලයක් සිදු වුණා බුදුරජාණන් වහන්සේගේ පායට පාදයට. නමුත් ඒ වේදනාවකුත් ඇති වුණ නැති වශයෙන් ජීවක වේද මහත්මයාට බෙහෙත් කරන්නත් සිද්ධ වුණා. ඒ තන ධර්මයේ සඳහන් වෙන එක් අවස්ථාවක ඒ ප්‍රබල වේදනාව පවා උන්වහන්සේ යන ඵල ශක්තිය තුලින් ජයගත්තු හැටි. හිත දැම්මා ඒ ඵල ශක්තියට. අන්න ඒ විදිහට ඒ රහතන් වහන්සේලාට යම් ශක්තියක් තිබුණා. ඒක අවසාන අන්න අවස්ථාවල කෙසේ වෙතත් විශේෂයෙන්ම අවසාන අවස්ථාවේදී ඒක ඉදිරිපත් කරගෙන ඒක තුලින් තමයි අර ශරීරය මේ පාවිච්චි කරපු ඇඳුමක් ඉවතට අරගෙන ගිනි තියන්න වගේ අර දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ශරීරයට ගිනි දල්වා ගත්තේ ඒකයි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ පරිණිර්වාණ කියන එක මේ නිවන මෙතනම තියෙන දෙයක් මරණින් මතු තියෙන දෙයක් හැටියට හිතාගත්තොත් කවදාවත් ඒකට කළ යුතු ඒ සඳහා කළ යුතු උත්සාහය කරන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒ සියදෝරිස් අපුහාමි මහත්තයා මේ ජීවිතයේදී කරපු පිනුත් අපි අනුමෝදන් කරන පිනුත් කවදා හරි නිවනට උපනිශ්‍රේ වේවා කියලා පැතුවට වරදක් නැහැ. නමුත් මරණින් මතු ගිහිල්ලා 아무තු 아무තු නිවන් ලෝකයක පහළ වේවා කියලා හිතුවොත් ඒක වැරදි. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ගැනත් එහෙමයි. අපි කොයිතරම් ගෞරවයෙන් කතා කළත් උන්වහන්සේලාත් අපි තේරුම් ගන්න ඕන අසංසාරේ දීර්ඝ කාලයක් කරකෙමින් ආපු දියසුලි. ඒවා දුක් බව තේරුම් අරගෙන දුක්ඛ නිරෝධය. ඒකයි දුක්ඛ නිරෝධෝ නිබ්බාණ. ඒකයි අපි අර බුදුරජාණන් වහන්සේම බමුණන්ගේ චෝදනාව හමු මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මම වෙන දෙයක් කියන්නේ නැහැ මම පෙන්නුම් කරන්නේ ලෝකයා කෑ ගහන්නේ දුකක් ගැන මම ඒකට ඒකට විසඳුමයි මේ ඉදිරිපත් කළේ සෙල්ලා කරෙත් දැන් කරෙත් මම ප්‍රකාශ කරන්නේ දුකක් සහ දුක්ඛ නිරෝධයක් ඒ නිසා තමයි මේ පින්නතුන් දන්නවා චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධය නිර්වාණයයි කියලා දක්වලා තිබෙනවා නමුත් ඊට අමතරව යම් කිසි අමුතු දෙයක් බොහෝ උගතුන් මතු කරලා දක්වන්නේ අන්න අර කියාපු භව දෘෂ්ටියට යටවීම නිසායි යමක් ඉතුරු කර ගන්න ඕන නමුත් ඒ විදිහේ තත්වයක් නැහැ ධර්මයේ මේ මහා පුදුම ධර්මයක් මේක. ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ தත්වයම තමයි ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන මේ උපසමානුස්සති පාඨයේ හැටියට දක්වන මේ පාඨයෙන් සඳහන් වෙන්නේ මේ ශාන්තයි මේ ප්‍රණීතයි එනම් සියලු සංස්කාරයන් සංසිඳීම සියලු උපදීන් අතහැරීම තණ්හාව ක්ෂය කිරීම විරාගය නිරෝධය නිවීම අන්න එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න ඕන තමන් ගන්න ඉලක්කය වැරදි නම් විදමන හරියන්නේ නැහැ. එතකොට ඉලක්කය හරි ගස්ස ගැනීම කියන සම්මා දිට්ඨිය, සම්මයක් දෘෂ්ටිය. දෘෂ්ටිය කෙලින් කරගන්න ඕන. සම්මා දිට්ඨි නාමයෙන් මිත්‍යා දෘෂ්ටියක් ගත්තොත් කවදාවත් නිවනට පැමිණෙන්නේ නැහැ. ඒක නිසා අන්නේ ටික සුද්ධ කර ගැනීම සඳහා අද මේ දේශනාව උපකාරවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ අද වටිනා දවසේ යම් සීලයක් සමාදන් වෙලා Tamanට හුරු භාවනාවක් කරමින් මේ කර ආරම්භය ඒට මේ දේශනාවත් උපකාරවත් වේවා යම් හැකිතාක් ඉක්මනින් මේ ශාසන පරිහානියට කලින් තම තමන්ගේ බණ භාවනා සම්පූර්ණ කරගෙන මේ හැකිතාක් ඉක්මනින් මේ අති භයානක සංසාරේ මේ දියසුලිය කෙලවර කරගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා ඒ අමා මහ නිවන මෙතනම තියෙන එකක් බව තේරුම් ගනිත්වා කියන එකයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙක් මේ කර ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයේ යම් තාක් මේ අවීචේෂ්ඨක නිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් පින් අනුමෝදන් වීම කුසල අනුමෝදන් වීම කැමති නම් මේ අනුමෝදන් වීම තුලින් හැකි තාක් ඉක්මනින් තම තමන්ගේ ප්‍රාර්ථනා බෝධිග්නුතුම මහා මහණෙනි සනසෙත්වා කියන ප්‍රාර්ථනා නැති කරමින් ගාථා කියන්නේ එතාවතා චම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං आकाशट्ठा आकाशट्ठादिगुम्मट्ठा देवानागामयेधिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु मङ्कनं दुःखपत्तादिनि दुःखा भयपत्तादिनि भया शोकपत्तादिनि शोका हुन्तु सभ्ये पाणिनो दुःखपत्तादिनि दुःखा भयपत्तादिनि भया शोकपत्तादिनि शोका हुन्तु सभ्ये पाणिनो दुःखपत्तादिनि दुःखा भयपत्तादिनि भया සෝකප්පත්තා විනිසෝකා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 නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.